පින්කම සිදු කරගන්නත් තමන්ගේ මෙලව පරලෝ සුවපත් කරගන්න මහත් කුසල් රැස් කරගන්නවා වගේම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් කුසල් අත්පත් කරවන්නත් සත්පුරුෂයන් හැටියට කටයුතු කරනවා. එයින් ලබා ගන්න උතුම් කුසල් මේ අයටත් ධර්ම ශ්‍රවණයෙන් ලබා ගන්න උතුම් කුසල් ශ්‍රවණය කරන අයටත් එසේම සම්පූර්ණ වෙනවා වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම බණ අහන එක අපිට තවත් හුඟක් වටිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ උතුම් ප්‍රාර්ථනාවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව පින්නතනේ අද ධර්ම දේශනාව මරණ සතිය සම්බන්ධයෙන්මයි. මේ දේශනා මාලාව පුරාවටම මරණ සතිය සම්බන්ධයෙන්ුයි කරුණු සාකච්ඡා කරන්න යෙදුනේ. මරණානුස්සති භාවනාව ගැන කතා කරන දේශනා මාලාවේ 29 වෙනි දේශනාවයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. 28 වෙනි දේශනාව අවසානයේ අපි සඳහන් කළා මේ ජීවිතය තුළ අපි මොනවා කළත් අපි අන්තිමට දවසක මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙන දවසේ අපිට මේ ලෝකේ මොනතරම් දේවල් හරි හම්බ කරගෙන තිබුණත් ඒකක්වත් වටින්නේ නැති බව. ඒ සියල්ලක්ම මෙහෙ දාලා අපිට යන්න සිද්ධ වෙනවා. එදාට වටින්නේ අපි රැකගත්ත සීලය, රැස් කරගත්ත කුසලය අපිට බොහොම වටිනවා. සංවිධි මුතුමැණික් වලටවත් දරුමුණු පුරන්ට ස්වාමි භාර්යාවන්ටවත් අපිට කිසිම පිහිටක් වෙන්න බැරි මේ වෙලාවේ තවම අපිට අනුකම්පාවෙන් පිහිට වෙන්න පුළුවන් කෙනෙක් ලෝක ධාතුවේ වැඩ හිටියනම් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ එහෙමනම් බුදුරජාණන් වහන්සේ ඒ නිසාමත් රතනයක් වෙන බව අපි කරුණු ටිකක් කලින් දේශනාවේ සාකච්ඡා කරලා තියෙනවා. අද එතන ඉඳලා අපි දේශනාව පටන් ගත්තොත් Taman කොහොමද හිත පිහිටවගෙන ඉන්නේ? මැරෙන වෙලාවේ අපි අපේ හිත කොහොමද පිහිටවගෙන ඉන්නේ? කොහොමද සිල් රැකලා තියෙන්නේ? මෙතන හිත පිහිටවගෙන ඉන්නේ කියලා කියහම මෙතෙක් ජීවිතේ මේ පංචකාමයේ තුල ඇලුම් කරපු දේවල් සියල්ලම අත්හරින්න පුළුවන්කම තියෙන්න ඕනේ. නමුත් ඒක ලේසි කටයුත්තක්, ලේසි කටයුත්තක් නෙමෙයි. ඉඩකඩ, දේපොළ, දූදරු, මුණුබුරු මිනිබිරියු මේ අය අත්හරිනවා කියන එක බොහෝ දෙනාට ඊටාම අමාරු වැඩ. දූ දරුවන්ටත් වැඩි සමහර වෙලාවට දැන් මොනුබුරු මිනිවිරියන්ට බැඳිලා. සමහර අය ඉඩ කඩන් වලට සමහර අය gedara තියෙන නොඑක් උපකරණ වලට බැඳිලා ගෙවන ජීවිතයක් තිබෙනවා. මැරෙන්න තව හිත හදාගෙන හදාගෙන නැහැ. මම විසින් දුක් විඳලා දුක් විඳලා හරි හම්බ කරගත්ත දේවල්ම සංසාරේ මම දුකට ඇදලා දානවා නම් ඒ දේවල් හම්බ කරපු එකේ තේරුමක් තේරුමක් නැහැ. නමුත් හරි හම්බ කරන එක භාග්‍යතුන් වහන්සේ කොතනවත් තහනම් කරන්නේ හැබැයි යනකොට අත්හැරලා යන්න මනාව ප්‍රගුණ කරන්නත් ඕනේ. එකතු කරනවා වගේම අත්හරින්න පුරුදු කරන්නත් ඕනේ. එහෙම නැති වුණොත් හරි අවාසනාවන්තයි. ඔය ගැන හරි ලස්සනට පැහැදිලි කරපු ජාතක කතාවක් ගැන කරුණු සඳහන් කළොත් හිත පිහිටවගෙන ඉන්නේ කොහොමද කියන කාරණාව. ජාතක පාළියේ සඳහන් වෙනවා අස්සක කියලා ජාතක කතාවක්. අස්සක රජුරුවන්ගේ විෂව රැස් විහිදෙන ශරීරයක් තියෙන කෙනෙක්. මේ තරම් ලස්සනට රූපය තිබුණා රජ්ජුරුවන්ට පුදුමාකාර විදිහට සෙනෙහස දැක්වුවා. රජ්ජුරුව බිරිඳත් ඊටාම සතුටින් ජීවිතය ගත කළා. නමුත් හදිසියේ ඇතිවෙච්ච අසනීපයක් නිසා කුපරි දේවිය මරණයට පත් වුණා. තමන්ගේ බිසව අකාලේ මැරුණා. රජුරවන්ට දරා ගන්න බැරුව ගියා. ඒ හින්දා දේහය වලලන්න දුන්නේ නැහැ. විශේෂ මංජුසාවක් හදලා විශේෂයෙන් පැසවගත්ත තෙල් සහ ඒ තෙල් වල මණ්ඩි මේ හදාගත්ත මංජුසාවට දාලා දේවියගේ දේහය ඒකට බස්සලා කියලා තිබ්බක් කුණු වෙන්න නරක වෙන්න නොදී. නමුත් දුක පාලනය කරන්න බෙද රජුරෝ මේ වෙනකොට දවස් 7ක් නොකා නොබී අඬනවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරනවා. හිමාලයේ වැඩ ඉඳලා රජ්ජුරුව ගැන දැනගෙන රජ්ජුරුවන්ගේ උයනට ඇවිල්ලා ගල් තලාවක් මත රම් පිළිමයක් වගේ වැඩ හිටියා. මෙතනින් යන පුරුෂයෙක් මේ අති ශ්‍රේෂ්ඨ රූපයක් දරන ගල් තලාව මත වැඩ ඉන්නේ මේ තාපසතුමා දැකලා එතෙන්ට ඇවිල්ලා වැන්දා. රටේ රජුරුව ගැන තොරතුරු ඇහුවා. ඔහු සඳහන් කළා දේවියගේ මරණයෙන් පීඩාවට පත්වෙච්ච රජුරුව මේ දවස්වල නොකා නොබී අඬනවා කියලා. ඒ ලවි සඳහන් කළා රජුරුව එක්ක එන්න පුළුවන් නම් මට රජුරුවන්ගේ ශෝකය නැති කරන්න පුළුවන්. මේ පුරුෂයා කිව්වා එක්ක එන්නම් කියලා. උපරි දේවිය මැරිලා ඉපදුනේ කොතනද කියලා කියන්නම් කිව්වා. රජුරවන්ටත් ඒක දැනගන්නත් ආසයි. රජුරු ඒ නිසා උයන්ට ආවා. තාපසතුමත් එක්ක ටික වෙලාවක් කතා කළා. තාපසතුමා සඳහන් කළා මහරජ ඔය තරම්ම සෙනෙහස දක්වපු උපරි දේවිය මැරිලා ගිහිල්ලා ඉපදිච්ච තැන දන්නවද කියලා. නෑ කීවා. ගොමගොඩක ගොම කුරුමිණියෙක් වෙලා. රජුරු කිව්වා ඒකනම් කීයටවත් පිළිගන්න බෑ. රජමාලිගාවේ මෙච්චර සැප විඳපු කෙනා මේ තරම් රැස් විහිදෙන රූපෙකුත් තිබුණ කෙනා ගොමගොඩක කුරුමිණියෙක් ඉපදුනා කියලා ගියහම පිළිගනීද? බෑ කීවා. මම ගෙන්නන්නද කියලා ඇහුවා. ආ කීවා. ගොමගොඩ ගෙන්නෙව්වා. අදිෂ්ඨාන කළා ගොමගොඩ ඇතුලේ ඉඳලා ගොම ගුලියකුත් තල්ලු කරගෙන එළියට ආවා. දෙන්නේ සඳහන් කළා මේ ඉන්නේ උපරි දේවිය. රාජ්‍ය කිව්වා බෑ පිළිගන්න. කතා කරවන්නද කියලා ඇහුවා. හා කීවා. කතා කිරුවා කුරුමිනි දේනුවට. කතා කරලා තොරතුරු ඇහුවාම සඳහන් කළා මම මේ ආත්මය ලබන්න කලින් අස්සක රජුරුවන්ගේ අග්‍රම හිෂිකාව. මං එදා රජ්ජිරුවොත් එක මේ උයනේ අස්සක් මුල්ලක් නෑර ඇවිදලා තියෙනවා. මේ උයන පුරාම රජ්ජිරුවොත් එක්ක ආදරයෙන් ප්‍රේමයෙන් වෙලිලා මම ප්‍රීති වෙලා සතුටු වෙලා කටයුතු කරලා තියෙනවා. නමුත් අද මැරිලා ගිහිල්ලා ඉපදිලා ඉන්න තැන. මේ මේ තොරතුරු අහනවා තාපසතුමා රජ්ජිරුව කාරණා ටික අහගෙන ඉන්නවා. අන්තිමට තාපසතුමා අහනවා තාමත් අස්සක රජුරවන්ට ඒ තරම්ම ප්‍රියයිද කියලා. ඒ කාලේ නම් අස්සක රජුරවන්ට ඒ තරම්ම ප්‍රියයි. හැබැයි දැන් ප්‍රිය නෑ. මොකද මම දැන් ආයේ විවාහ වෙලා ඉන්නේ. දැන් මට ස්වාමියෙක් ඉන්නවා. මේ ඉන්න අනික කුරුමිනියා තමයි මගේ ස්වාමියා. දැන් මම ප්‍රිය කරන්නේ මගේ ස්වාමියාට. අස්සක රජුරවන්ට නෙමෙයි. දැන් මම මොහුට කොච්චර ප්‍රියයිද අස්සක රජුරුවන්ගේ ලේවලින් මගේ කුරුමිණි ස්වාමියාගේ පාද හොදන්න මම කැමතියි කියලා සඳහන් කළා. රජුරුවන්ට එතනින්ම මෙතෙක් තිබිච්ච ශෝකය ඔක්කොම ඉවර වුණා. රජුරුව පිරිසට අනකලා වහාම මේ දේහය ආදාහනය කරන්න කියලා. නමුත් රජුරවන්ට සසර නම් තේරුනේ නෑ. මේ සිද්ධිය හරියට දැනුණා නම් රජුරුව සංසාරෙට කලකිරෙන්න දෙපෙයි. මැරුණ කෙනා මාලිගාවෙන් අයින් කළා රජුව තව බිසවක් අරගත්තා. කලකිරුණා නම් තව කෙනෙක් ගන්නෙ ගන්නෙ නෑ. අත්හැරියේ නෑ එහෙම. නමුත් අර උපරි දේවිය ඇයි මෙහෙම ඉපදුනේ? තමන්ගේ ලස්සන රූපය තමන්ම උපාදාන කරගෙන හිටියා. මගේ ලස්සන උපාදාන කරගත්තා. මැරුණෙත් ඒ උපාදානයත් එක්ක. උපදින්න වෙච්ච තැන. එතකොට අපිත් මේ ජීවිතේ සැප විඳින්න කියලා මේ හරි හම්බ කරගත්ත දේවල් අත්හැර ගන්න බැරුව උපාදාන කරගෙන මැරිලා කොහෙ යන්න හිතාගෙනද? ඒකයි සඳහන් කළේ මැරෙන වෙලාවේ කොහොමද Tamange හිත පිහිටගෙන ඉන්නේ? හරි හම්බ කරගත්ත දෙයක් උඩද? සතර පායකද? සුගතියකද? මේ හිත මනාව පිහිටන්න කටයුතු කරගන්න ඕනේ. ආන් ඒ නිසා බණ අහන එකත් හරි වටිනවා. මේ කරුණ දැනගන්න. මේ දේවල් වලින් අත් මිදෙන්න. මෙහෙන් යනකොට හිත හදාගන්න ඕනේ හිත දැනගන්න. මේ සුතමය ධනය හරි වටිනවා. බණ අහලා රැස් කරගත්ත ධනය. කොහොමද සිල් රැකලා තියෙන්නේ? තමයි අවසාන වෙලාවේ හිතෙන දේවල්. මම සිල් රැකලාද? මම පන්සිල් ආරන්ද? මම කොච්චර කල් පන්සිල් ආරක්ෂා කළාද? මම කොච්චර කල් අටසිල් ආරක්ෂා කළාද? 24 පැයක් සිල් රැකපු දවස් කීයක් තියෙනවද? මේ මේ ආදි වශයෙන් ආවර්ජනය කරන්න පුළුවන් වෙන්න ඕනේ අර මරණ මංචකෙදී ගියලා. අනේ බැරි වුණානි කියලා හිතනවට වඩා පුළුවන් ප්‍රමාණයක් උපරිමයෙන් කරගත්තනි කියලා හිතෙනකොට තමයි පුදුම සතුටක් ඇති වෙන්නේ. කලින් දේශනාවෙත් මතක් කළා ඒ වැඩේ ගිනි දැල් පේන වෙලාවේ කරන්න බෑ. දැනුත් අහලා තියෙනවා, නිරයක් තියෙනවා, ඒක මෙහෙමයි කියලා. බැරි වෙලාවත් අර යහන මත නැගිට ගන්න බැරුව වැතිරිලා ඉන්න වෙලාවට ගිනි දැල් දැක්කොත් මොකද කරන්නේ? ආයසරයක් නැගිටලා පින් කරන්නද? ඒ අවාසනාවන්ත තැනට යනවද? එහෙම නැත්නම් මේ පුළුවන් කාලේ මේ ටික කරගන්නවද? හැමදාම කරන්න බෑ. අපි හිතාගෙන ඉන්නේ ඒව පස්සේ කර හැකි දැනට මොනව හරි හරි හම්බ කරගන්න ඕනේ කියලා. හෙට මීට වඩා හොඳ වෙන්නේ නැහැ. හෙට මීට වඩා ලෙඩ වෙනවා. ඒ හින්දා පුළුවන් නම් පුළුවන් තරමක් අද කරන්න. සංසාරයෙන් එතර වෙන්න ලෙඩ වෙනකන් ඉන්න එපා. සංසාරයෙන් එතර යන එක දුගතියෙන් වේරෙන එක ජීවිතයේ අංක 1 කරගන්න. එදාට ඔබට ඔබ ගැන සතුටු වෙන්න පුළුවන් දවසක් ඊළඟට සඳහන් කළා මෙන්න මේ වෙලාවට නීවරණයන් විස්කම්බණය වෙනවා කියලා. එයි දැන් මේ වෙලාවට කාටවත් නීවරණ උපදින්නේ නැහැ කියලා අපි කලින් සාකච්ඡා කළා. මේ වෙලාව හිතෙන්නේ නැහැ නේ හැපිනවන්න කන පිනවන්න දී පිනවන්න. පිනවපුවාගේ ආදීනව මතක් වෙලා කඳුළු තමයි ඒ වෙලාවට ඉන්නේ. නීවරණ නම් එන්නේ නීවරණෙන්නේ නැහැ. පංචේන්ද්‍රයන් පිනවන්න හිතෙන්නේ හිතෙන්නේ නැහැ මේ වෙලාවට. මේ වෙලාවට මේ එළඹිලා තියෙන தത്വයට මූණ දෙන්නයි තියෙන්නේ. යහපත් විදිහට ජීවත් වෙලා නම් හරි සතුටින්ම මූණ දෙන්න තිබුණා. අන්න ඒ නීවරණ විස්කම්බණය වෙන නිසා ධානාංග විදිහට මේ අවස්ථාවේ සඳහන් කරනවා උපචාර ධානයක් ලැබෙනවා කියලා. ධානාංග විදිහට යමක් ලැබෙනවා. හැබැයි ධානය ලැබෙන්නේ නෑ. ධානයේ අංග ලැබෙනවා. සඳහන් කළා මරණ සතිය ගැන කියනකොට ස්වභාවයෙන්ම සංවේග උපදිනවා. මරණය ගැන කියනකොට කොහොමත් ස්වභාවයෙන්ම සංවේග උපදිනවා. ආන්ගේ සංවේග උපදින නිසා අරමුණ රූපාවචර ධාන මට්ටමටපත් නොවි උපචාර මට්ටමේ ධානයක් බවට පත් වෙනවා. සංවේග උපදින නිසා රූපාවචර මට්ටමේ ධානයක් බවට පත් වෙන්නේ නැහැ. උපචාර මට්ටමේ ධානයක් බවට පත් වෙනවා. මොනවද එතකොට මේ උපචාර මට්ටමේ ධාන කියලා කියන්නේ? ඒ කියන්නේ ධානය ළඟ හැසිරෙන. දැන් ඉන්නේ ධානයේට ඊටාම ළඟ. අපහසු නෑ. නමුත් ධානයේට යන්නේ නෑ. ඒ ධානයේ අංගයක් බවට පත් වෙලා ළඟ හැසිරෙනවා. උපචාර මට්ටමේ ධාන කියලා කියන්නේ ඒකයි. සඳහන් කරනවා මොකද මේ අනුස්සති භාවනාවන්ගෙන් ධ්‍යාන ලබන්න බැරි හින්දා කියලා. ධ්‍යානයේ ළඟට විතරයි යන්න පුළුවන්. අනුස්සති භාවනාව. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, ඡාගානුස්සති මේ වගේ දේවල් වලින් ධ්‍යාන ලබන්න බෑ. හැබැයි ධ්‍යාන ළඟට යන්න පුළුවන් කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. ප්‍රථම ධානයේ ළඟට විතරක් යන්න පුළුවන් නමුත් ප්‍රථම ධානයට යන්න බෑ කියලා සඳහන් කරනවා. උපචාර ධානයක් හැටියට විතරයි තියෙන්නේ කියන කාරණාව ඒ නිසාම සිහිපත් කරනවා කියන්නේ ධානයේ ළඟ හැසිරෙනවා කියන එක. මරණය සිහිපත් කිරීමේ බලයෙන් උපචාර මාත්‍රයට පැමිණි නිසා මරණානුස්සති කියන ගණේ කියනවා. මරණය සිහි කරපු බලයෙන් මරණ අනුස්සතිය වඩපු නිසා මේ උපචාර මාත්‍රයකට පැමිණි නිසා මරණය සිහිපත් කරලා මරණ අනුස්සතිය වඩලා උපචාර මට්ටමට එනකන් ඒක දියුණු කරගත්ත නිසා මේකට මරණ අනුස්සති කියලා කියනවා. එහෙම නැත්නම් මරණ අනුස්සති කියන ගණේට මේක එකතු වෙනවා. මේ මරණ සතියේට සඳහන් කරනවා යෙදෙන භික්ෂුව නිතරම අප්‍රමාදී වෙනවා. මරණ සතියේ යෙදෙන භික්ෂුව නිතරම අප්‍රමාදී වෙනවා. එතකොට භික්ෂුව විතරද අප්‍රමාදී වෙන්නේ? නෑ මරණ සතියේ යෙදෙන ඕනම කෙනෙක් අප්‍රමාදී වෙනවා. නමුත් මේ කරුණ දක්වනකොට භික්ෂුව මුල් කරගෙන ඉන්න නිසා භික්ෂුව කියන කාරණාව පෙන්නලා තියෙනවා. අප්‍රමාදී වෙනවා. ඒ කියන්නේ තමන්ගේ මරණය නිතර නිතර මෙනෙහි කරන කෙනා. හැම වෙලාවෙම කුසල් කරන්න අප්‍රමාදී වෙනවා. දැන් සීතලයි, දැන් පින්නයි, දැන් රෑ වෙලා වැඩි, දැන් බෑ කියන කාරණාව ඔහුගෙන් පුළුවන් තරම් ගිලිහිලා ඇතට යනවා. අද හැන්දෑවේ බුද්ධ වන්දනාව කරගත්තේ නැත්නම් මම හෙට වන්දනා කරන්න ජීවත් වෙයිද දන්නේ නැහැ. ඊයේ කරපු වන්දනාව ජීවිතයේ කරපු අන්තිම වන්දනාව නොවෙන්න ඕනේ. මම අද දැන් බුදුන් වැඳ ගන්න ඕනේ කියන යහුසුළු තැනට එනවා. අද මගේ සිල් ආපහු ආවර්ජනය කරන්න ඕනේ. අද දවසේ මම තිරිසන් සතිකුටවත් දන් වේලක් දී ගන්න ඕනේ. මගේ තිසරණ සහිත පන්සිල් අද පිරිසිදු කරගන්න ඕනේ. මේ මේ කාරණාවල් වලට යෙදিলা හැම වෙලාවෙම අප්‍රමාදී වෙනවා. කියන කාරණාවයි මෙතන සඳහන් කළේ. සියලුම භවයන්ගේ නොයැලෙන සංඥාව ලබනවා. මේ අප්‍රමාදී බවත් එක්ක කිසිම භවයක ඇලෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙන්න අවශ්‍ය කරුණු කාරණා සකස් කරගන්න වීරිය වඩනවා. ජීවත් වීමේ තණ්හාව අත්හරිනවා. මේ ලෝකේ තව මොහොතක් මොහොතක් හරි ඉන්න ඕනේ කියලා තියෙනවනම් තණ්හාවක්. අපි හැමෝටම ජීවිතය පිළිබඳව තියෙන පුදුම තණ්හාවක් නේ. තව තප්පරයක් ජීවත් වෙන්න පුළුවන් නම් අපි හරි කැමතියි. ජීවිත තණ්හාව කොච්චරද කියලා දැනෙන්නේ ජීවිතේ විනාශ වෙන්න ආපු දවසට. දැනට ඒක එච්චර තේරෙන්නේ තේරෙන්නේ නැහැ. නමුත් හදිස්සියේ කරදරයකට මුහුණ පෑවුවොත් සර්පෙක් ළඟ හදිස්සියේ දැක්කොත් සිංහෙක් කොටියෙක් ළඟට ඇවිල්ලා දැක්කොත් හදිසියේම ආරංචි වුණොත් මේ ළඟ ළඟ විශාල ජලගැලමක් එනවා තව ටිකෙන් අපිත් යට වෙනවා කියලා. අන්න ඒ වෙලාවට තමයි ජීවිත තණ්හාවේ තරම තේරෙන්නේ. ආන් ඒ නිසා මෙතන සඳහන් කළා ජීවත් වීමේ තණ්හාව නවතිනවා කියලා. නැති කරගන්නවා. කවුද? මරණ සතිය හොඳට වඩපෙනා. දුවලා බේරෙන්න බැරි වුණත් අපි දුවනවා බේරෙන්න කියලා හිතාගෙන. බේරෙන්න බෑ දුවලා. මරණය එනවා. එහෙම නැත්නම් ගින්නක් නම් ගින්න, ජලය නම් ජලය එනවා. නමුත් අපි දුවනවා. නමුත් මරණ සතිය වඩලා මේක හොඳට ප්‍රගුණ කරලා ජීවිතයට මුහුණ දෙන්න බය නැති කෙනා ඒ මරණය කොයි විදිහට ආවත් පිළිගන්න ලෑස්ති. මොකද ඒක වේදනාකාරී දෙයක් වුණත් මට මේ මොහොතේ බැරණකම් විතරයි මේ වේදනාව තියෙන්නේ මරුණ ගමන් ඊටම සුගතියක උපදින බව තමන් හොඳටම දන්නවා. නමුත් අනිත් පුජ්‍යලයා මේ මොහොතේ මැරුණ ගමන් මං උපදින්නේ අපායේද කියන සැකය තිරිසන් ලෝකයේද කියන සැකය තියෙන නිසා බීතියෙන් මරණයටපත් වෙලා සමහරලාට නිරේම උපදිනවා. නමුත් මරණ සතිය තියෙන කෙනා හරි අප්‍රමාදී. ඒ නිසා එයා බය නැහැ. ඒ නිසා මරණ අනුස්සතිය වඩන එක හරි වටිනවා. ඕනෑම වෙලාවක මරණයට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. පිළිතුරේ එහෙම සඳහන් කළෙත් දැන් හුඟක් වෙලාවට මරණ සතිය වඩන්න කියලා කීවට අපි අවුරුදු 15 20 ජීවත් වෙන්න සැලසුම් හදනවා. මේ සඳහන් කරන්නේ එහෙම සැලසුම් හදන්න එපා කියලා නෙමෙයි. ලෑස්ති වෙනවා. තව අවුරුදු 15ක් ඉන්නවා. මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා ලෑස්ති වෙනවා. නමුත් ඒ සැලසුම් එහාට හදනකොට මෙහෙන් ඕනෑම වෙලාවක ඔය අතර මැරෙන්න වුණොත් ඒ මරණය පිළිගන්න සැලසුම් ටිකක් හදලා තියෙන්න ඕනේ. කොතන මැරුණත් කමක් නැහැ. නමුත් 15කින් කෙරෙන්න දී තියෙන දෙයක් තියෙනවා නම් හිතනවා. 15ට මෙහා මැරෙනවා නම් මම ඒකටත් ලෑස්තියි. හැම වෙලාවෙම සූදානම්. ජීවත් වෙනවා කියලා කියන්නේ හරියටම බැලුවොත් මරණයට ලෑස්ති වෙනවා කියන එක. දුකක් නැතුව මැරෙන්න සූදානම් වෙනවා. ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට මෙතන සඳහන් කළා විශේෂයෙන්ම ජීවත් වෙන්න ලැබෙයිද කියන කාරණාව මට තව කොච්චර කාලයක් ජීවත් වෙන්න ලැබෙයිද කියන කාරණාව අපි නිතරම බලන්න ඕනේ. අපි හිතුවට මෙච්චර කල් ඉඳී කියලා ඉඳීද දන්නේ නිතරම සූදානමින් ඉන්න ඕනේ. ඊළඟට මේ මරණ සතිය ඇති කෙනා ළඟ ජීවිත තණ්හාව නැහැ කියලා සඳහන් කළා. ජීවිතය පිළිබඳ තණ්හාවක් ඒ පුජ්‍යලයා ළඟ නැහැ. පාපේට ගරහනවා පාපේට අල්ප මාත්‍රයක්වත් ඔහු ළඟ කැමැත්තක් නම් නැහැ. මරණ සතිය තියෙන කෙනා හැම වෙලාවෙම පාපේට ගරහනවා. පාපේ පිළිබඳව කිසි ඇල්මක් කිසි කැමැත්තක් දක්වන්නේ නැහැ. අනුන් තුල පාපසිතුවිලි ඇති වෙනවට කැමතිත් නැහැ. Taman තුල පාපසිතුවිලි නැහැ. තව කෙනෙක් පව් කරගන්නවට කීයටවත් කැමතිත් නැහැ. දේශයෙන් තොරව පවට ගරහන්නේ සසර ඇති භයානක බව දැනගෙන. හැබැයි පවට ගරහනවා කියලා කීවට දැන් කෙනෙකුට ගරහන්න ගියහම යමකට ගරහන්න ගියහම හිත යට තියෙන සියුම් දේශේ. නමුත් මෙයා ගරහන්නේ ඒ තරහව හිතේ තියාගෙන නෙමෙයි. තව කෙනෙක් සුගතිගාමි කරගන්න බලාපොරොත්තු වෙමයි ඒ ගැරහීම කරන්නේ. තමන් පින් රැස් කරනවා නිරන්තරයෙන්ම අනුන් තුල පින් රැස් කරවන්න කටයුතු කරනවා. තමන් අකුසලයෙන් ඈත් වෙනවා අනික් අයත් අකුසලයෙන් ඈත් කරවීම සඳහාම වීරිය වඩනවා. මසුරු මලේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම හැම වෙලාවෙම පින් රැස් කරන පුද්ගලයෙක් බවටත් පත් වෙනවා. මසුරු මල නැති කරනවා, කුසල් රැස් කරනවා. අනිත්‍ය සංඥාව ඊටාම හොඳින් පුරුදු පුහුණු කරපු කෙනෙක් බවට පත් වෙනවා. මේ අනිත්‍ය ගැන මනා අවබෝධයක් තියෙනවා. මේ මරණ සතිය පුරාම ඔය අනිත්‍ය පිළිබඳව කරුණු සාකච්ඡා කළා. තනපතක් අග පිනිබිනක් තියෙනවා නම් ඒකාන්තයෙන්ම වැටෙන බව දන්නවා. ඉපදුනා නම් යම් කෙනෙක් අනිවාර්යෙන් මැරෙන බව දන්නවා. තනපත් අග තියෙන පිනිබින්දු හිරු රැසින් වේලිලා යන බව දන්නවා. ඉපදුනොත් යම් කෙනෙක් ඒ පුජ්‍යලයා මරණයෙන් කෙරවල වෙන බව ආයුෂයාගේ කෙරවලක් තියෙන බව මනාව දන්නවා. ආන් එහෙම දැනගෙන ජීවත් වෙන පුජ්‍යලයා පවට නම් යොමු වෙන්නේ නැහැ කියන කරුණයි මේ මේ තරම් විශේෂයෙන් සිහිපත් කරන්නේ. අනිත්‍ය සංඥාව නිසාම උපදින දුක්ඛ සංඥාව හා ඒ දෙක නිසාම උපදින අනත්ත් සංඥාවත් මනාව ඒ පුජ්‍යලයට ප්‍රගුණ වෙනවා. යම්සේ මරණ සතිය යමෙක් වඩන ලදනම් ඒ පුජ්‍යලයා සිංහයන් ව්‍යාග්‍රයන් වලසුන් සර්පයන් මේ ආදී කෙනෙක් එළඹුණහම කොහොමවත් බයක් එයාට ඇති වෙන්නේ නැහැ. කොහේ යනකොට මේ කියන භයානක සත්තුන්ට මූණ පාන්න සිද්ධ වෙනවා. නමුත් බයක් නැහැ. මොකද සිංහයෙක් අල්ලාගත්තොත් ටිකක් එයා ඉරලා කනකම් විතරක් වේදනාව දැනෙනවා. මැරුණගින් පස්සේ එතන වේදනාව දැනෙන්නෙත් නැහැ. වේදනාව තියෙන තැනකට යන්නෙත් නැහැ. බොහොම සුගතිගාමි තැනක තමයි ඒ පුද්ගලයා උපදින්නේ. ආන් ඒ නිසා මේ වෙලාව Taman ළඟට මරණය එළඹුණොත් සාමාන්‍ය පුද්ගලයාට බයක් උපදිනවද කියන කාරණාව හිතන්න ඕනේ. සාමාන්‍ය අයට නම් එළඹෙන බයේ සීමාවක් සීමාවක් නැහැ. ඒ නිසා වෛරයත් ඇති වෙනවා. ඒ හින්දා ද්වේෂයත් තියෙනවා. ඒ මොහොතේ උපදින ද්වේෂයයි වෛරයයි දෙකක් අපිට දවසක හානි කරනවා. අපි හිතන්නකෝ කෙනෙක් කඩුවක් අරගෙන ඇවිල්ලා බෙල්ල කපන්න හදනවා. අපිට ඒ පුද්ගලයාට මෛත්‍රී කරන්න පුළුවන්ද? ශාන්තිවාදී තාපසතුමා වගේ ඉවසන්න පුළුවන්ද? එහෙමනම් සමහරලාට වඳි බැගෑපත් වෙයි පාදලෙවකයි ජීවිතේ බේරලා දෙන්න කියලා. එහෙමත් නොකර කකුල ළඟ පාත් වෙනකොට පයින් ගහ ගහ මරන්නම නම් ලෑස්ති වෙන්නේ. බේරෙන්නම ක්‍රමයක් නැත්නම් අපටත් සමහර වෙලාවට හිතෙන්නේ නයික් පොළඟෙක් වෙලා හරි කනවා කියන හැඟීම. ආන්ගේ සිතුවිල්ල අපිට හරියට සංසාරේ අනුතරදායක වෙනවා. මොකද අර අපි සමහර කතාවක සාකච්ඡා කරනවා ධර්මයේ පැහැදිලි කරනවා අර එක කාන්තාවක් මැරුවා සිටු කුමාරවරු හතර දෙනෙක් එකතු වෙලා. ඇය අන්තිමට තීරණය කළා මට බේරෙන්න ක්‍රමයක් නැහැ. යක්ෂණියක් වෙලා මම මරනවා කියලා තමයි හිතුවේ. ඒ වෛර හිත මොනතරම් විපාක දුන්නද අන්තිමට ඒ මරාපු හතර දෙනා එක්කෙනෙක් අනාගාමී වුණා පස්සේ කාලේ. එක්කෙනෙක් මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා පස්සේ කාලේ. එක්කෙනෙක් සෝවාන් වුණා පස්සේ කාලේ. අනිත් එක්කෙනා සරියුත් මහරහතන් වහන්සේට දානයක් දීලා නමුත් අන්තිමට දිව්‍ය ලෝකෙ ඉපදුනා. කවුද මේ? පුක්කුසාති මහරජුරුයි දාරුචීරිය මහරහතන් වහන්සේ සුපබුද්ධ කුට්ටි උපාසකතුමයි තඹදාටික චෝර චෝරඝාතකේ මේ හතර දෙනාම මැරෙන්නේ එළ දෙනක් යනවා ඒ එළදෙන වෙන කවුරුවත් නෙමේ යක්ෂණියක්. ඒ යක්ෂණිය තමයි එදා වෛර කරපු කාන්තාව. වෙච්ච අපරාධයගේ වෛරය නිසා මහ රහතන් වහන්සේ නමක් ඝාතනය කරලා ඇය අවීචී. නමුත් රහතන් වහන්සේ සංසාරයෙන් යන්නම ගිහින්. අනාගාමීන් වහන්සේ නමක් ඝාතනය කළා උන්වහන්සේ මෙහෙන් අපවත් වෙනකොටම බඹලෝ උපදිනවා. සෝවාන් වහන්සේ තවතිසාවිය උපදුණා. ඒ අය දෙව් සැප බඹ සැප විඳිනකොට වෛරයෙන් පිරිච්ච අය අදත් අවීචී දුක් විඳිනවා. එතකොට එහෙමනම් මරණය ළඟ හිත හදාගන්න බැරි අපි අසරණ වෙනවා. අපි ගෙවල් වල ජීවත් වෙනකොටත් ඕන තරම් හොරු හතුරු පැනලා ඇනලා කපලා කොටලා විනාශ කරනවා. ඒ මොහොතේ තියෙන වේදනාව මිස මම ආයේ දුක්ඛිත තැනකට යන්නේ නැහැ නේ කියලා හිත හදාගන්නේ අපි එහෙනම් මේ සංසාරේ මොනතරම් මේ හිත දියුණු කරලා තියෙන්න ඕනේද? කුසලයෙන් පෝෂණය කරලා තියෙන්න ඕනේද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අඥාණයට මේ කය Tamanta මහතුරෙක් වෙනවා කියලා. අඥාණයගේ කය අඥාණයට මහතුරෙක් වෙනවා. අඥාණයගේ ශක්තිය මට හොඳට හයිය තියෙනවා කියලා ඕනෙම කෙනෙකුට අහුවෙච්චම ගහනවා. ඒකෙන් රැස් කරනවා පව්. හොඳට ප්‍රඥාව තියෙන කෙනෙක් ඒක සංසාරයෙන් එතර යන්න නෙමෙයි කපටිකමට වංචාවට හොරකමට මේ ප්‍රඥාව පාවිච්චි කරනවා. අපිට වඩා දක්ෂ නැද්ද තුවක්කුව හදපු මිනිහා? අපිට වඩා දක්ෂ නැද්ද බෝම්බේ හදපු කෙනා? අපිට තුවක්කුව හදන්නත් බෑ. අපිට බෝම්බ හදන්නත් බෑ. එයා සංසාරේ අපිට වඩා පින් කරලා හින්දා ඒ තියුණු ප්‍රඥාව ලැබිලා. නමුත් ඒක යොදලා තියෙන්නේ සංසාරයෙන් ගැලවෙන්න නෙමෙයි සසරට බැඳෙන්නේ. ආන් ඒකින්ද අපේ ප්‍රඥාව දැනුම ලස්සන උස මහත ශක්තිය මේ හැම දෙයක්ම අඥානයට තමාව මහතුරෙක් බවට පත් කරනවා. එහෙනම් මේ කය මෙහෙවන්න පවා මනාව අවබෝධයක් සහ හැකියාවක් ධර්මයේ තුලින් පෝෂණය කරලා තියෙන්න ඕනේ කියන කාරණාවල් අපි හරියට මේ කරුණුත් එක්ක හිතන්න ඕනේ. කෙනෙකුට පුළුවන් නම් හොරකමක් කිසි කෙනෙකුට අහුවෙන්නේ නැතුව තීක්ෂණ විදිහට සැලසුම් කරන්න. එයා ඒකෙන් ආඩම්බර වෙනවා ඔය සැලැස්ම හැදුවේ මම කියලා. නමුත් එයාට ඊට වඩා ආඩම්බර වෙන්න පුළුවන් ඒ ප්‍රඥාව පාවිච්චි කළා නම් පාපයෙන් බේරෙන්න. ඒක හැමදාම තියෙන වටිනකමක් වෙනවා. නමුත් එහෙම වෙන්නේ වෙන්නේ නැහැ. ඒකයි මෙතන කරුණ දක්වන්නේ මනාව ජීවිතේ කළමනාකරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට පින්නතනේ යම් කෙනෙක් මරණයට සූදානම් නම් ඒ පුද්ගලයා හැම වෙලාවෙම සතුටුයි යම් කෙනෙක් සූදානම් නැති නිසා ඔහු අතිශයින්ම තැති ගන්නවා වැළපෙනවා මරණ වෙලාවේ බීතියටපත් වෙනවා වැළපෙන්න පටන් ගන්නවා මොකද සූදානම් නැහැ සිහිය පවත්වන මේ පුද්ගලයාට බැරුව යනවා ඒ වෙලාවට නමුත් මරණ සතිය වඩපු කෙනා තමන් හොඳටම දැනගෙන හිටියේ මරණය තමන් ළඟට ආවා කියලා බයක් ඔහුට දැනෙන්නේ නැහැ. මොකද ජීවිතයේ සෑහෙන කාලයක් මේ මරණය ගැන හිතලා හිතලා හිතලා හිතලා දැනගෙන ප්‍රගුණ කරලා ඉන්නේ මරණ බව හොඳටම දැනගෙන හිටියා. ඒ හින්දා බයක් බයක් එන්නේ නැහැ. ඊළඟට සඳහන් කළා ඒ පුජ්‍යලයට කලබල බවකුත් නැහැ. මොකද ඒ සඳහා හැම වෙලාවෙම ලෑස්ති වෙලා හිටියේ. මොකෙටද ලෑස්ති වෙලා හිටියේ? මැරෙන්න ලෑස්ති වෙලා හිටියේ. සඳහන් කරනවා යම් කෙනෙක් පැමිණෙන තුරු බලන් හිටියා වගේ තමන් මුණ ගැහෙන්න කෙනෙක් එනවා කියලා තියෙනවා. එයා එනකන් බලාගෙන හිටියා වගේ මරණය පැමිණෙනකන් බලාගෙන ඉඳලා තියෙනවා. තමන් එනකන් බලාගෙන හිටපු කෙනා ආපුවාම ඔහුත් එක්ක යම් කාරණාවක් යොදාගෙන තිබුණා නම් ඒකට යෙදෙනා වගේ මරණය එනකන් බලාගෙන හිටියේ එහෙනම් දැන් මරණයත් එක්ක යන්නයි තියෙන්නේ. මගට වෙලා ඉන්නවා යාළුවා එනකන්. යාළුවා හැම යනවා. මෙතනටලා බලාගෙන ඉන්නවා මරණය එනකන් දැන් ආව මාරයත් එක්ක යන්නයි තියෙන්නේ. බය බය නෑ මොකද ජීවිතේ ඒක හොඳට ප්‍රගුණ කරලා තියෙන නිසා. අන්න ඒ වගේම සඳහන් කරනවා ඒ නිසා මේ ජීවිතයේදීම රහත් වෙන්න මේ මරණ සතිය ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා කියලා. එහෙනම් මරණ සතිය අරහත්ත්වයට දක්වාම ගෙනියන්න පුළුවන් ශ්‍රේෂ්ඨ භාවනාවක්. ඒ නිසා ඒක හේතු වෙනවා කියලා සඳහන් කරනවා සචේ දිත්තේව ධම්මං අමතං නාරාදේති. ඉඳින් මේ ජීවිතයේදීම අරහත්ත්වය ලබන්න නැත්නම් කය විඳීමෙන් පසු සුගතියක් කරා යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. කවුද? මරණ සතිය දියුණු කරලා තිබුණ කෙනා. එම නිසා නුවණ තියෙන පුද්ගලයා ඒකාන්තයෙන්ම මේ මරණෙහි යෙදෙනවා. මරණ සතියෙහි යෙදෙනවා ප්‍රඥාව තියෙන කෙනා. ඒ නිසාම මරණ සතිය හැම කල්හිම මහානුභාව සම්පන්නයි. ඉන්නදිනේ මෙන්න මේ තමයි මරණ සති භාවනාව පිළිබඳව විස්තර කතාව. අපි දේශනා 29කින් මේ පිළිබඳව මෙතෙක් සාකච්ඡා කළා. මේ දේශනා 29ෙම එක දිගට අධ්‍යයනය කරගන්න පුළුවන් වුණොත් ශ්‍රවණය කරන්න පුළුවන් වුණොත් මරණ සතිය පිළිබඳව කරුණු කාරණා විශාල ප්‍රමාණයක් අනාවරණය කරලා තියෙනවා. ඒ මත මේ භාවනාව සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරුණු කාරණා බොහෝමයක් සඳහන් කරලා තියෙනවා. ඊළඟට තියෙන්නේ මෙතෙක් සාකච්ඡා කරපු කාරණා ටික නැවත කෙටියෙන් ආවර්ජනය කරලා කොහොමද මරණ සතිය වඩන්නේ කියන කාරණාව සාකච්ඡා කරන්න. අපේ ධර්ම දේශනාව නිමා වීම සඳහා තව ටික වෙලාවක් තියෙනවා. ඒ වෙලාව තුල මෙතෙක් කලින් කතා කරපු කාරණා 8 මරණ සතිය වඩන ආකාර 8ක් තියෙනවා කියලා සඳහන් කළානේ. අපි ඒක ඉතාම කෙටියෙන් ආවර්ජනය කරගමු. පළමුවෙනි පියවර තමයි වදකෙක් එළඹිලා ඉන්නවා වගේ ජීවිතය ගැන හැම වෙලාවෙම හිතන්න ඕනේ මගේ ළඟ වදකෙක් ඉන්නවා කියලා. අපි කලින් දේශනාවේ කතා කළා ඒ වදකයා යන්න යන්න තැන පස්සෙන් ඇවිල්ලා ඉන්නේ. කොයි වෙලාවෙ කොටයිද දන්නේ. හිතන්නකෝ. දැන් මේ වෙලාවේ මගේ ළඟ වදකෙක් ඉන්නවනම් ඇත්තටම මට පව් කරන්න හිතෙනවද? මෙයා කඩුවා මෝරගෙන ළඟ හිටගෙන ඉන්නවා මම පව් කරනවා. එහෙම කවදාවත් හිතෙන්නේ කවදාවත්ම හිතෙන්නේ නැහැ. එහෙනම් ඇත්තටම වදකයා කඩුව අරගෙන පිටිපස්සේ ඉන්නවා පේන්නේ නැති වුණාට ඒ වගේම තමයි මරණය ඕනම වෙලාවක එන්න පුළුවන්. එහෙනම් පව් කර කර ඉඳලා හරියනවද? නෑ. පවෙන් වැළකීලා පින්මයි කරන්න ඕනේ. වදක පච්චුපට්ඨානයි. මරණය මෙනෙහි කරන්ද කඩුව අරන් නිතරම වදකයා පස්සේ ඉන්නවා. කොයි වෙලාවෙ බෙල්ලට පාත් වෙයිද දන්නේ නෑ. ඔක මෙනෙහි කරන්න කිව්වා. මේක ගැන විස්තර මේ දේශනාවේ අපි ඉතා දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. දෙවැනි පියවර අපට තියෙන දේවල් නැති වෙන ස්වභාවය කල්පනා කරන්න ඕනේ. මරණ සතියේ දෙවැනි පියවර. අපේ ඇඟ වෙනස් වෙන හැටි. අපි තියෙන දේවල් නැති වෙන හැටිනේ කල්පනා කරන්න කිව්වේ. එහෙනම් මගේ තියෙන මේ රූපයත් වෙනස් වෙනවා. මගේ මේ ඇඟේ තියෙන පෙනුම ඒ සියල්ලම වෙනස් වෙනවා. එහෙනම් මට අහිමිවීමක් තමයි එතන තියෙන්නේ. ඊළඟට ඉපදීම අනුව මරණය යෙදිලා තියෙනවා. ජරාව මුළු ඇඟ පුරාම පැතිරිලා තියෙනවා. නමුත් තරුණ කාලේ අපිට ඒක තේරෙන්නේ නැහැ. නමුත් තරුණ කාලේ කියලා නැහැ. ජරාව මුළු ඇඟ පුරාම පැතිරිලායි තියෙන්නේ. අන්න ඒක නිසා වෙනස් වීම වේගෙන් සිද්ධ වෙනවා අපිට තේරෙන්නේ නැහැ. ඇස් ක්‍රමයෙන් නොපෙනී යනවා. කන් දෙක ක්‍රමයෙන් නැහි යනවා. කටේ තියෙන දත් ටික හැලිලා යනවා. වචන ප්‍රකාශ කරන හැටි වෙනස් වෙනවා. හඬ වෙනස් වෙනවා. සමහර වචන කාලයක් යනකොට තේරෙන්නේ නැතුව යනවා. මේ වාගේ ශරීරයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. කළු කෙස් සුදු වෙනවා. කළු රැවුල සුදු වෙනවා. ඇඟ එල්ලා වැටෙන්න පටන් ගන්නවා. නහරවැල් ඉලිප්පෙන්න ගන්නවා. ඇටකොටු මතු වෙන්න ගන්නවා. එහෙනම් අපට තියෙන දේවල් මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන්න පටන් ගන්නවා අහිමි වෙන්න පටන් ගන්නවා කියන කාරණාව අපි වටහා ගන්න ඕනේ. අන්න ඒ විදිහට තියෙන දේවල් නැතිවීම ගැන කල්පනා කරනකොට ජීවිතෙත් මොහොතින් මොහොත නැති වෙනවා කියන කාරණාව අපිට වැටහෙන්න පටන් ගන්නවා. අභ්‍යන්තර අංග දුර්වල වෙලා යනවා. බාහිර අංග දුර්වල වෙලා යනවා. පිනට දහමට වියදම් නොකල ධනය සනීප වෙන්න හුඟක් අය වියදම් කරනවා. වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. අසනීප වෙනවා. ධනය ඕන තරම් තිබුණා. හැබැයි පිනට දහමට වියදම් වුණේ වියදම් වුණේ නැහැ. සමහර කෙනෙක් පින්තකා කෙනෙක් යමක් ඉල්ලන් දාවු විහෙරක් හදන්න විහාරයක් හදන්න බොමලුවක් හදන්න රුපියල් 20ක් විතර දෙන්නේ. ඒක තියෙන ප්‍රමාණය වෙන්නේ ඇති. හැබැයි නැති වුණත් හැන්දෑවට අරක්කු බෝතලයක් ගන්න 1500ක් විතර දෙන්න මැලි වෙන්නේ නැහැ. එදාට ගෙදර අය කෑවත් එකයි නැතත් එකයි. එහෙනම් පිනට දහමට දෙන්නේ නැති සල්ලි අකුසලයට ඕන තරම් යදෙනවා. පිනට දහමට දුන්නේ නැති සල්ලි නිරෝගී වෙන්න ඕන තරම් යදනවා. නමුත් ඒකයි හැමදාම පවත්වන්න බෑ. මරණය ආව දවසට අපිට මේ මහ පොළොව මත වැටෙන්නම වෙනවා. එහෙනම් දෙවනි පියවර මේ විදිහට සඳහන් කළා මේක මනාව පුරුදු පුහුණු කරන්න කියලා. මරණය ගැන හිතන්න. තුන්වෙනි ක්‍රමයේ දේශනා කළා උපසංහරණතු. මහ පිරිවර හිටිය අයත් මැරුණා. මහ පිං තිබුණ අයත් මැරුණා. ශරීර ශක්තිය තිබුණ අයත් මැරුණා. මහ යෘදි ශක්තියක් තිබිච්ච මොග්ගල්ලාණන් වහන්සේ වාගේ අයත් පිරිනවම් පෑවා. මේ ලෝකේ මහා ප්‍රඥාවන්තයා හැටියට භාග්‍යතුන් වහන්සේ ළඟට විරුදාවලිය ලැබුවේ සාරිපුත්යන් වහන්සේ. මොනතරම් ප්‍රඥාවක් තියෙන්නේ මොග්ගල්ලාණන් වහන්සේට මොනතරම් 이르දියක් තිබුණද හැබැයි ඒක ඔක්කොම භාග්‍යතුන් වහන්සේට වඩා දෙවෙනි අපේ බුදුරජාණන් වහන්සේම මෙහෙම දේශනාවක් කළා මහණෙනි මේ ලෝකේ මොනතරම් රහතන් වහන්සේලා ඉන්නවද සකදාගාමි අනාගාමි උත්තමයෝ සෝවාන් උත්තමයෝ කොච්චර ඉන්නවද? තවත් නොඑක් ප්‍රඥාවන්තයෝ කොච්චර ඉන්නවද? භාග්‍යතුන් වහන්සේ හැර මේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාගේම ප්‍රඥාව. මේ කියන්නේ මුගලන් මහරහතන් වහන්සේගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ඉඳලා. ඒ සියලු දෙනාගේම අවබෝධය එකට එකතු කරලා යම් තැනක තියෙනවද ඒ අවබෝධ ඥානය ඒ ඥානය සාරිපුත්යන් වහන්සේගේ තනි ඥාණයෙන් සලස් කලාවෙන් එක කලාවක් තරම්වත් නැහැ කියලා. නමුත් මේ මහා ප්‍රඥාවන්තයා නිකම්ම පිරිනිවන් පෑව නෙමෙයි මේ අති දැවැන්ත ඥාන සමුදායත් අරගෙනම පිරිනිවන්ට වෙලියා. මොග්ගල්ලාණන් වහන්සේ නිකම්ම පිරිනිවන් පෑව නෙමෙයි මුළු විශ්වමයම කලබන්න පුළුවන් හැකියාවක් තිබිච්ච ඒ 이르දිය මෙහි කාටවත් දීලා ගියෙත් නෑ. ඒ 이르දිය අනාගතයේ කෙනෙකුට ඉතුරු කරලා ගියෙත් නෑ. පිරිනිවන් පානකොට 이르දියත් අරගෙනම අරගෙනම පිරිනිවන් පෑවා. එහෙනම් ඒ වාගේ උත්තරයන් ළඟටත් මරණය ආවනම් මංගාවට එනවා කියන එකේ අහන්න දෙයක් තියෙනවද? මුළු විශ්ව ධාතුව අමාදීන් සෝදලා දාපු ලෝක සත්‍යයගේ අපාමග වහලා දෙව්ලොව මග විවෘත කරලා නිවන් දොර ඇරලා දීපු ලෝකයට පායපු අමා හිරක් බඳු වෙච්ච ලෝකයට අමා පිටක් බඳු වෙච්ච ලෞතර බුදුරජාණන් වහන්සේ කෝටි ගණන් ධානයන්ට සමවැදිලා සමවැදිලා සමවැදිලා මහ ගිනි අඟුරු කඳක් වගේ මහ ගිනි අඟුරු වලක් වගේ අන්තිම මොහොතේ දිලිසිලා දිලිසිලා දිලිසිලා එක පාරම ගිනි අඟුරු වලට මහ වැස්සක් වැස්සොත් මොකද වෙන්නේ භාග්‍යතුන් වහන්සේ දිලිසිලා දිලිසිලා එක පාරම එක පාරම නිමිල ගියා පිරිනුවම් පාවදාලා මේ විලිලැජ්ජ නැති මායයා ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟටත් ආවනම් මංගාවට එනවා කියන එකේ අහන්න දෙයක් නෑ නේද කියන කාරණාව මනාව මෙනෙහි කරන්න ඕනේ මේ භාවනාවත් එක්ක. උපසංහරණතෝ කියන කාරණාවෙන් ওই කරුණු මේ කෙටියෙන් කෙටියෙන් දක්වන්නේ මේ කරුණු හැම එකක්ම විස්තර කරලා තියෙන හින්දා. හතරවෙනි කාරණාව කාය බහුසාධාරණතෝ මේ කය අපි ඔක්කොටම සාධාරණයි. මේ මගේ ඇඟ නමුත් මේක මට විතරද සාධාරණ? මේක අනික් අයටත් සාධාරණයි. අනික් අයටත් අයිති. කවුරු හරි ගලක් ගැහුවොත් වදිනවා. මේ ඇඟ ඇසුරු කරගෙන පණුව කොච්චර ඉන්නවද? කෘමි සත්තු කොච්චර මේ ඇඟ කනවද? ඇතුළෙනුත් කනවා පිටිනුත් කනවා. ඒ තරම් කෘමීන් නිසා අපිට ඒක තේරෙන්නේ තේරෙන්නේ නැහැ. පේන්නේ නැහැ. නමුත් ඔව් මේ කය කාගෙන කාගෙන යනවා. නමුත් මම ජීවත් වෙනවා. ඒ අය මේක කනවා මම ජීවත් වෙනවා. මට ජීවත් වෙනවා කියලා කීවට ඒ අය ප්‍රමාණයකට කනකම් විතරක් මට ඉන්න පුළුවන්. බැරි වෙලාවත් කන ප්‍රමාණය වැඩි කරුවොත් මොන වෙයිද? මට මැරෙන්නම සිද්ධ වෙනවා. ප්‍රමාණය ඉක්මව කෑවොත් මම මැරෙනවා. කාය බහුසාධර්මිතු පණුකුල 84කට මේකයි විවෘතයි කියලා සඳහන් කරනවා. ඊට අමතරව සඳහන් කරා ආයුෂයේ ඇති දුර්වලතාවය අපේ ආයුෂයේ දුර්වල බවක් තියෙනවා. ඒකට කියනවා ආයු දුර්වලතාවය කියලා. මරණ සතිය වඩන පස්වෙනි ක්‍රමය. ආයු දුර්වලතාවය. ආස්වාස ප්‍රාස්වාස හැම විටම තියෙන්න ඕනේ. හුස්ම ගන්න ඕනේ, හුස්ම හෙලන්න ඕනේ. නමුත් සඳහන් කළා සතර ඉරියව්ව මනාව පැවැත්විය යුතුයි. සීතල උෂ්ණය මනාව ඉවසිය හැකි විය යුතුයි. සතර මහා භූතයන් අපට අනුකූල විය යුතුයි. මේ ආයුබ්බරය ගැන කතා කරනකොට. ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න බැරි වුණොත් ඒත් මැරෙනවා. පහළට හෙලව හුස්ම ඉහළට ගන්න බැරි වුණොත් ඒත් මැරෙනවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මනාව තියෙන්න ඕනේ. සතර ඉරියව්ව මනාව පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඉඳගන්න, හිටගන්න, ඇවිදින්න, සැතපෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සීතල උෂ්ණ මනාව ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සමහර අය සීතල වැඩි වෙලා මැරෙනවා, සමහර අය උෂ්ණ වැඩි වෙලා මැරෙනවා. සතර මහා භූතයන් අපට අනුකූල විය යුතුයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ ධර්මතා අපිට එක් කෙනෙක් හරි අකීකරු වුණොත් අවිලෙඩෙක් වෙනවා. සමහර ලෙඩ අතපය දිගාරින්නවත් බැරි වෙනවා. පටවි ධාතුව කිපිලා. මේ තද බව ඇති වෙලා දරදඬු වෙලා අතපය දිග ඇරගන්න බැරි තත්ත්වයටපත් වෙලා. නමුත් මේ සතර මහා භූතික ධර්ම නොකිපෙන තාක්කල් අපි මෙහෙම ඉන්නවා. එක්කෙනෙක් හරි කිපුණොත් මේ ජීවිතේ මීට වඩා හුඟක් වෙනස් වෙනවා. ඊළඟට පින්නතනි තම ආයුෂයේ ඇති දුබලතාවය මනාව මෙනෙහි කරන්න ඕනේ. ඊටාම දුර්වල ආයුෂයක් තමයි මම මේ අරගෙන ඉන්නේ. ඒ දුර්වල ආයුෂය කොයි වෙලාවෙ නැති වෙයිද දන්නේ නැහැ. කියන කාරණාව මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් ඒ දුර්වල ආයුෂයේ ඔබටත් තියෙන එක මටත් තියෙන එක. දුර්වලයි කියන්නේ ඕනෑම තැනක විනාශ වෙන්න පුළුවන්. ඒ හින්දා ජීවත් වෙන්න ඕනේ හැම වෙලාවෙම මරණයට සූදානම් වෙලා. වෙනදෙනි ධර්මදේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙනවා. මරණ සතිය පිළිබඳව මේ කාරණා අට අපි කෙටියෙන් සිහිපත් කර කර හිටී. තවත් කාරණා තුනක් අපිට සිහිපත් කරන්න ඉතුරු වෙනවා. දේශනා 30කින් මරණානුස්සතිය පිළිබඳව සාකච්ඡාව ඉවර කරන්න පුළුවන් වෙනවා. තව දේශනාවකට කරුණු සාකච්ඡා කරන්න ඉතුරු වෙන නිසා කාල වේලාව ඉවර නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු ප්‍රාර්ථනා කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතුලු කෝච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු ඔබ අප කෙරෙන් දෙතිවින් එතුම් වූ සතරම් දේශනේ පවත්වා වදාළ පූජනීය කොරළයාකම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ධර්ම දේශනාවේ කුසලානිසස්ස බලයෙන් බුදුපසී පුතු මහරහත්තුතුමන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවතාල උතුම් වූ නිවනින්ම සැනසෙන්නට මේ උදාාර්ථ පුණ්‍යශක්තිය හේතු වේවා වාසනාව වේවා ආරමිතාවක් වේවා යනුවෙන් අපි සෙවම සාතුනාතරන්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.